විශේෂයෙන්ම මේ අය ඇති කරපු FCIB එක හරහා එට කාවද ගේන්නේ කියලා තෝරන්නේ දේශපාලකින් සමහර අය. මේ තෝරන අය අදත් ඡන්දෙත් ඉල්ලනවා. මෙන්න මේක තමයි පොරොන්දුන යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකාධිපතිවරයෙක් හැටියට පෙන්눔 කරන්නේ. මහින්ද රාජපක්ෂ ඒකාධිපතිවරයෙක් වුණා නම් අදත් එයා ජනාධිපති අදත් මම ආරක්ෂක ලේකම්. ලේසියෙන්ම අර උතුරු නැගෙනහිර ඡන්ද ටික නැවැත්තුවනම් ජනාධිපති මහින්ද රාජපක්ෂ අදත් ජනාධිපති. ප්‍රජාතන්ත්‍රවාදය නියමාකාරයෙන් මේ රටේ ස්ථාපනය කරපු නිසා තමයි අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්න සිද්ධ වුණේ.